ඔය ඇත්තටම ආනාපාන සත්‍ය කරන්න බැරි නම් චුල්ල රාහුල වාදපු සූත්‍රය කියවලා බලන්න. කරන්න පුළුවන් නම් කියවන්න යන්න බෑ. කියවලා හරියනවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මන්දන තේරෙනවද කියලා පොයින්ට් එක. ඒ කියන්නේ මේ මේ පාවොක්සයිඩෝ ඔය අදාළ ප්‍රශ්නයක් අහලා කියනවා ප්‍රශ්න නගලා උත්තරයක් දෙනවා ඒ ශාන්ත කියනවා ඒ දවස්වල බුදුජානනාංශ ළඟටපත් වුණාට පස්සේ ඒ බාහ්‍ය ධාර්තිරේ වගේ කුශාග්‍ර උද්ධිමත් කෙනාට ditte ditta මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියලා උපදේශ පන්ති දීපුවා හිතගෙනම රහත් වෙනවා ඉතින් ඒ සවන කියනවලු මයි ළඟටත් ඇවිල්ලා බයිනවලු බුදුහාමුදුරන්ගේ ඔබ වහන්සේලාට හැකියාව නැහැ. ඒත් පුළුවන් නම් අපිට අර වගේ පද හතරෙන් rahat කරන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා හොඳම වැඩේ තමයි ඔබ බාහිර ධාරුවට කියපුව හතර කියවලා බලපන් rahat වෙනවනම් හොඳයි. බැරි නම් මයි ළඟට වරේ. මං ඊගාව එක කියලා දෙන්න. එහෙම නැත්නම් මේ ධම්මචක්කපවත්තන සූත්‍රය අහනකොටම කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ යම් කිච්චි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියලා වෙනසක් වුණා. ඒ නිසා බාහ්‍ය දාර්ශනික ටික වැඩි ටිකක් දිගයි. මොකද්ද මේ ධම්මචක්කපදේ ඒක බලලා කරපුවා. ඒක සෝවන් වෙයි. ඒත් හොඳයි. කවුද තරහ වෙන්නේ? බැරි නම් පාවොක්කෙන්දී කියනවා. එතකොට මාස 8ක් විතර කරලා භාවනා කළ ක්‍රමය කියලා දෙන්නම් කියලා. ප්‍රතිව ඇත්තම තර්ක තමයි. නමුත් අපිට ප්‍රායෝගික වෙන්න ඕනේ. ආනාපානි කරලා ඒකෙන් මේ පිළිසෙට මේ ගත කරපු ප්‍රශ්නේ ගණ තියෙන්නේ මට මතු කළ දෙන්න තියෙන්නේ එක දවසට එක හුස්මක් ගත්තත් නිවන් දැක්කම වගේ කියලා හිතන්න. මම නැවතත් කියනවා එක දවසකට එක හුස්මක් ගත්තත් දැක දැක දන දන නිවන් වගේ කල්පනා කරන්න. ඒකල එක දෙක කරගන්න උත්සාහ කරන්න එදා දිනුවා. ඒ නිසා මේ දන දන දැක දැක චිත්තක්ෂණයක් හරි අපි වර්තමාන මොහොතේ ගත කළොත් ඒක බුදුන් දැක්කා වගේ කියලා හිතන්න. 84000ක් ධර්මස්කන්ධය වගේ කියලා හිතන්න. පැවිදි වුණා වගේ කියලා හිතන්න. සීලේ 100%ක් හරි ගියා වගේ කියලා හිතන්න. නිවන් දැක්කා වගේ කියලා හිතන්න. එතකොට අපිට අරක නැද්ද මේක නැද්ද කියලා අර නොකිරන වේදකමට තේර කල කොඳුරු කෙල් කල පතයි හතයි කතාවක් ඕනේ. අරක දිනු කරගෙන යනකොට ඒ ඒ සතිය සහ යහනපණ තියෙන ක්‍රමේ තමයි ඒ වාහනේ දුවන ගමන් වාහනේ බැටරිය charge වෙන්නේ. ඒ වගේ අවශ්‍ය දේවල් එයා සම්පූර්ණ කරගන්නවා. භාවනා කරගෙන යනකොට යනකොට අවශ්‍ය දේවල් එයා සම්පූර්ණ කරගෙන එයාටම තේරෙන පටන් ගන්නවා මේ වැඩේ හරියන්නේ නැහැ මෙන්න මේ මේ පැච් හදන්න ඕන මේ පැත්ත දියුණු කරන්න ඕන කියලා කරගෙන කරනකොට හැදෙනවා. එහෙම නැතුව පටන් අරගන්න ගියොත් මම ඉස්ලාම මීටිකට ගිය වෙලාවේදී චූලගේ බාප්පද උගදවන ගහන මේ ගියාට පස්සේ එයා පුතේ ගුරා අපිට පාලියෙම කියන්නේ විනය. හරි ෂෝක් හරි ෂෝක් කියලා හුන්තම නිකන් මේ මහත්ම ගතිය ඇති කෙනෙක් ඉතින් මමත් කතා කරා ડોક્ટર පරක්කම් ප්‍රනාන්දු කතා කරලා පස්සේ මෙයා ඉඳලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙමයි අපිට මේ සමත වශයෙන් පමණ කර්මස්ථාන 40ක් තියෙනවා. ඉතින් කොහොමද දන්නේ ස්වාමීන් මට ගැළපෙන එක හරි කෝකද කියලා කියලා ඇහුවා. මට ගැළපෙන භාවනා කයිසරසේ ලොකු ස්වාමීන් බොහෝම නිසයි මාත්‍ය මොකද්ද දැන්න කරලා දෙන්නේ. මොකක්වත් කරේ නැහැ කිව්වා අරක දන්නේ නැති ඉඳලා. හොඳට ඇන්දරේ කියලා කිව්වා මහත්යෝ ගොඩ ඉඳලා නැව් පෙරලන්න බෑ කියලා. ඔය කොයි එකෙන් බැසත් තරද්දක් නැහැනේ. ඔය 40 එකක්වත් නරක නැහැනේ. මොකක් හරි මේ වෙනකොට කරලා තිබ්බනම් මට ඕන්න මහත්යත් එක්ක කතා කරන්න තිබ්බා. දැන් මොකක්වත්ම කරලා නැහැ. ඔය 40 එකක්වත් නරක නැහැ. ඒක නිසා ගොඩ ඉඳලා බෑ නැව් පෙරලන්න මුක්කකින් හරි පටන් ගන්න ඒ වෙනකොටත් අපිටත් කමට අනුව දීලා තිබ්බේ. අපිට මෛත්‍රී භාවනා පිළිබඳ හොඳට කිය ඒව ඔක්කොම දැනුම තියෙනවා. නෝ බහින්නේ මොකද්ද නිකන් හුඹස් බයක් තියෙනවා. ඉතින් ප්‍රායෝගික නැහැ. මේ විශේෂයෙන්ම අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ ප්‍රායෝගිකමේ අන්තිම කෙලවර. තියෙන දැනින් පටන් ගනින්, දන තැනින් පටන් ගනින් කියන જાති මිනිස්සේ. ඉතින් ඕකෙන් නොදන්න කෙනෙකුට වඩා හොඳයි කරලා තිබ්බනම් ලොකු සංසෝය කෙනෙක් කම්පෙච්චා සංසෝය මයිටි බහන කරා මේක හරි ගියේ නැහැ. මොකද මහත්තයා ආ මේක ආ එහෙනම් මේක කරපන් කියලා කියලා දෙනවනේ. කරලා නැහැ. ඉතින් වගේ අපේ ඔය ධර්මය නැති බැරිකම සඳහා පාවිච්චි කිරීම විනාශකාරී වෙනවා. ධර්මයේ තියෙන ඇති හැකියකම වැඩි කරගන්න. අරක නිසා බැරුව ඇති මේක නිසා බැරුව ඇති කියන කෙනෙක් ඉන්නවනේ. දැන් මගේ ෆෝමියුලා එක ඇටියෙද එහෙම කෙනෙක් කරන මේ කාලේ බෑ. මේ කාලේ නෑ කියලා මම කියන්නේ ඒක නෑ බුදුරත් නම් කියන්නේ උඹ නමට නොද්දකින් නොපතන් නොදෝමකින් කියලා වැටෙනවා. මට ඕනේ නෑ කවදාකවත් එහෙම නෑ බෑ කියලා මම මෙච්චර මේ ලස්සනට වැඩක් කරගෙන යද්දී. එහෙම නැත්නම් ඒ මනසට ගහන්නේ බැටිලම කුඩු වෙලාම යන්නේ. මම යනවා ඉස්සරහට. මට තම්බි මනසේ කරි ගමන්නේ ඇත්තටම අල්ලා ඉන්නවා කියනවා මම මේ මනසට කැමති. මේ මනසට කියන්න පුළුවන් ගමන. එහාගේ සංඥාව තියෙන්නේ. මේක නෙවෙයි අර ඔක්කොම තියානේ අරක නිසා බැරි වෙති මේක නිසා බැරි වෙති බුදුහාමුදුරන්ට මේ මේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් කරලා පින් තිබුණා දසපාරමිතා පෙරලා තිබුණා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය තිබුණා ඒ යුගයේ හොඳයි ඉන්දියාවේ ඉපදුනේ අපි එහෙමද අපි පව කරනවා අපි ඉන්දියාවේ ඉපදුනේ අපි අවුරුදු 2600ට පස්සේ ඉපදුනේ ඉති එක් නිසා ස්වාමීන් වහන්සේ අපිට කරලා හරියයිද කියනකොට කියතිය හරියන්නේ නැහැ කොහොම කතා කරන්නේ කියලා මොන හරියන්නේ ඒ නිසා මේ ක්‍රම කොච්චර තිබ්බත් බැලලා වැඩ කරන එකනට ඔය කිසි දෙයක බයක් මොකක්වත් නැහැ. Tamange පුද්ගලික මතයක් තියෙන්නේ. ඉදිලා කරනවා. ඉදිලා කෙරුවාට පස්සේ ධර්මයේ දෙන ඕපනායක කියලා ගුණයක් ඒ කරගෙන කරන යනකොට උපනායනය කරනවා. සාමාන්‍ය මිත්‍යාගෙන් කල්යාණ මිත්‍රට අඳුල්ලා දෙනවා. කල්යාණ මිත්‍රයන් උතුම් කල්යාණ මිත්‍රට අඳුල්ලා දෙනවා. සාමාන්‍ය තියෙන සුතමේ ඥානෙ ගියාට පස්සේ ගැඹුරු චින්තාමේ ඥාන වලට කියන ඊට පස්සේ භාවනාමය ඥාන වලට කියන එක ඉතින් කරකෝ කරකෝ ඉහළට ඉහළට ඉහළට තල්ලු කරනවා. ඉතින් අපි ඒකටවත් එවැනි තරකට අර මූලික කැපකිරීමක්වත් කරන්නේ නැත්නම් ඒක නොකරන්නේ ශරීර ආසාව සහ ජීවිත ආසාව නිසා. තමන්ගේ ශරීරයට මොනම කරදරයක් කරන්න කැමති නැහැ. ජීවිතය පිළිබඳ පුදුමාකාර ආසාවක් තියෙනවා. එහෙම කෙනෙක් කවදාකවත් මේ ආර්ය පරිශ්‍රයෙන් බයින්නේ නැහැ. ඉතින් ඒ වුණාට මේ නිකන් අපි දැන් ලෝකයේ තියෙන හරස්කර දිහා බැලුවොත් අපි ගත්තොත් මේ ආර්ය පරිශ්‍රයට ක්‍රමිකව බහැගත්ත ඇත්තට පැවිද්ද කියන්නේ. පැවිද්දන්ගේ කීර කීර භාවනා කරන්න කියලා බලන්න. ඒ සඳහාම අපකප්ප වෙලා කටයුතු කරන කටින් කීර කීර භාවනා කරන්න කියන්නේ. ඒක දිහා බලනකොට එච්චර උනන්දු කරන ගතියක් නැහැ. එනවා බලන්න මේ දහසොත් කටයුතු කරන ගිහියන් අතර යන්තම් මේ පුලුතකට හරි අහමුතු කෙනෙක් හිටියා මෙතන. නැත්නම් ඒත් නැහැ. දැන් දිනවල රහත ප්‍රශ්නමක් හිටියා. හැම කෙනාම ස්තුතිවන්ත වුණා ස්වාමීන් කොච්චර ඩම්බවත් ආඩම්බරයක්ද බලන්න මෙහෙම සංඝයා වහන්සේලා ඉන්නේ කියලා. ඒ ඇත්තටම විය යුතු දෙ නෙවෙයි වෙන්නේ. ඊට පස්සේ ගියක ප්‍රපාණේ වැඩි. ගියන්ගෙත් ඇත්තටම මේ වැඩ කරන්න පුළුවන් නේන කාන්තාවන්ට වැඩිය ගොඩාක් පිරිමින්ද පිරිමි බලන්න කීයද ඉන්නේ කියලා. මේ හැරි ඇත්තටම වැඩි. එහෙම නැත්තම් මේ දෙන්නේ තුන් දෙනෙක් නිකන් සාමාන්‍ය කප්පියම් කරගන්න ගන්න එකෙක් නෑ. දැන් නිකන් මාළකට උමලකට දානගේ පුළුටකට ගන්න පිළිමේක. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙනවා දැන් ඕන වෙලාවක අපිට යන්න බලන්න. එහෙම කරන්න. ඒක කාන්තාවෙන් අරගන්න මම අභියෝග කරන මේ කාන්තාවන්ට මේ සහ සමාන කතෝලික කාන්තාවන් ගානක් ගත්තොත් ඕගොල්ලන්ට වැඩි ප්‍රතිඵල ගන්න. ඒ මිනිස්සු යනවනම් එන්නේ 100ට 100ක් ඇදිලා කිසි තැනක ප්‍රශ්නයක් නැහැ බහපු ගමන් අල්ලනවා. එල්ල ඒ කියන්නේ එන්නේ තේරිලා. අවරිකාට ගියාම කටයුතු කරලා තියෙනවා. ඒ මනුස්සෙන්න නිකන් මේ වගේ තැනට ආවත් නිකන් දැක්කා වගේ. ඉතින් ඒ නිසා ඒක අපිට සුදුසුකම් තිබුණ පළියට පින්තිබුණ පළියට යෙදෙන්නේ නැහැ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ යෙදෙන මොකක් හරි කමන්නේ. අම්මා තාත්තා වගේ සලකන කරගෙන යනකොට අනික් කට්ටිය ගැසෙනවා. ඒ නිසා මේ මොනම ක්‍රමයකට හරි ඔය නිසනවනේ මට හරි පුදුමයි 1947 පටන් අර ගන්නකොට ජීවිතේ නිවන් දකින්න සඳහා කියලා. එසේ මේසේ ධර්මයක් නෙවෙයි. ඒ කාලේ මේ තරම්වත් තිබුණේ නැහැ. නමුත් ධම්ම සත්‍යම කියන්නේ මේ ලෝකේ ඉන්නේ එකම මැට්‍රික් එක්කවත් මම කතා කරන්නේ ඔක්කොමලා ඉන්නේ ඔක්කොමලා බෑ කියන කට්ටිය. මම යන්නේ අඩි 33000 කුඩින්. ඒ නිසා මට මේ පොළේ යන මිනිසුත් එක්ක කතාවක් නැහැ. මම හදනවා කිසි කෙනෙක් ඔපිනියන් ගන්න නැහැ. මගේ බුදුලේ ඔක්කොම දාලා මම හදනවා. ඉන්නවමනොත් කිසිම දවසක මොන විදියෙන්වත් ගත්ත විනිශ්චයක් නම් වෙනස් කරන්නේ. කින 99.99999ක් පොදු ජනතාවට එහෙට ගියත් මම මගේ තනි ඡන්දයෙන් මම මේක කරනවා. ආයේ මුඛකත්ම නැහැ ඔලබලයි. ඇත්තටම ඔලබලයි. ඒ නැතු කරන්න බෑ ඔබ. ඉතින් අපේ ලෝක ජනගහනය හා සමානයි අපිට දවසකට පහළ වෙන හිතවිලි. ඒ හිතවිලිම හැකි සංඥා තියෙන හිතවිලි කීයේ තියෙන කියලා බලන්න. හැම වෙලාවෙම නැති කරි සංඥාවම නැති කියන්නේ. ඔයිට වැඩි ඕනියමක් තියෙනවද කියලා බලන්න. ඔයිට වැඩි ඕනියමක් තියෙනවද අපිට? ගෙටගෙන තියාගත්තා වගේ උදේ ඉඳලා හැන්දනකම් කල්පනා කරන්න බැරිකම් නැතිකම්. ඕනෙම නැහැ. අර ඇති හැකි සංඥා තියෙන එක හිතවිල්ල හරි කමන්නේ නැහැ. ඉස්සරහින් තියාගෙන කන ලෝකට වගේ වැතගෙන යනවනම් ඒ වගේ හැකි සංඥා හිතවිලි දෙක තුනක් තියෙන මිනිහේ කම්බේ. තුන හතරක් තියෙන මිනිහ කම්බේකවදාරේ මේක ඇගේ සංඥාවට පස්සේ ඕක තමයි නිවන් මාර්ගය කියන්නේ. දැන් නැති බැරි එකක් කතා කරන්න ගියාම ත්‍රිපිටකේ නේ ඕන දෙයක් ගන්න පුළුවන්. නමුත් බුදුසසුනanse කවදාකවත් ප්‍රකාශ කරලා තිනවා විරියවත්තසයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස කියලා. වීර්ය වඩන මිනිසුන්ටයි මහන්නේ මගේ ධර්මයේ මේ කුසීතයට නෙමෙයි. ඒ නිසා මේ යොදව ගන්න ඕන ධර්මයේ හම්බෙන හැම කෙනෙක්ම ධර්මයේ යෙදෙන හැම කෙනෙක්ම ධර්ම පදයක්ම තියුණට වැඩිය මේක තව උනන්දු කරගෙන උද්‍යෝගිමත් කරගෙන යන්නේ ඒකට බුදුරජාණන් වහන්සේ ඊට උපදිච්ච දේශේ නෙවෙයි ඉපදුනේ අවුරුදු 2600 කට පස්සේ ඉපදුනේ කියන ප්‍රශ්නේ නැහැ.